අපේ ගෞරවනීය හාමුදුරනේ සමාධිය යන කාරණයෙහි සිතෙහි එකඟ බව කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න. මේමයි මාත්‍යෝ සමාධිය කියන්නේ දැන් අපි මම මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය මතක් කළානේ. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ අවසානයේ අපි කොතෙන්ද දැන් සම්මා සමාධියට. ඒතකොට සමාධිය කියන්නේ මේ මුල් මාර්ගාංග අටේම ඵලය. තේරෙනවද? එතකොට නිරේතුරුවම අපි මිනිස්යෙන් හැටියට අපි මේ සමාජීය ජීවිතයේදී අපි පංච නීවරණයන් තුලයි ගත කරන්නේ. පංච නීවරණ කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එතකොට මෙන්න මේ කාරණා පහ තුල විසිරුණා වූ හිතකින් තමයි අපි නිරතුරුව ගත කරන්නේ. තේරෙනවද? එතකොට මේ පංච නීවරණයන් සහිත හිතක කවදාකවත් ධර්මයක් වැඩෙන්නේ නැහැ. තේරෙනවද? දැන් කෙනෙක්ගේ හිතේ පංච නීවරණයන් බහුලයි කියන්නේ කෙනෙක්ගේ හිත දිස්රිලා කියන්නේ ඊට හේතුව මොකද්ද? එයාගේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගාත වැඩිලා නැහැ. තේරෙනවද? නමුත් යම් පින්වතේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුළ ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගෙන මේ සමාධිමත් හිතක් ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත්ත තැනදී එයා තුළ වැඩෙන්නේ සමාධිමත් හිත තුළ මොකක්ද? සප්ත බොජ්ජංගය. සේනාද? ඒ සප්ත බොජ්ජංගයන් හැටියට තමයි එයා තුළ සමාධිය වැඩෙන්නේ. එතකොට සප්ත බොජ්ජංගයන් කියන්නේ මොකද්ද? සති, ධම්මවිජය, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට නිරේතුරුව මේ සප්ත බොජ්ජංගයන්ගේ අවසාන ඵලය හැටියට තමයි අපි තුල දෙවෙනුව මේ සමාධිය කියන කාරණේ සකස් වෙන්නේ. තේරෙනවද? එතකොට දැන් සමහර පින්වතුන් සමාජයේ ජීවත් වෙනවා ගොඩාක්ම අය ඒ පින්වතුන්ලා හිතනවා අපිට සමාධිය ප්‍රඥාව කියන දේ කවදාකවත් ජීවිතයට එකතු කරගන්න බෑ කියලා. තේරෙනවද? ඒගොල්ලෝ සද්ධාවයි සීලය ළඟින් අතර වෙනවා. ඉන් එහාට යන්නේ ඒගොල්ලෝ හිතනවා අපිට සද්ධාව අපිට සමාධිය ප්‍රඥාව කියන කාරණේ මේ ජීවිතේ දකින්න බෑ කියලා. සමහරව හිතනවා අපිට සමාධිය ප්‍රඥාව ලබන්න නම් අවුරුදු 60 පැනලා වයසට යනකම් ඉන්න ඕනේ කියලා. සමහර විටන මේ ජීවිතේදීම අපිට මේක දකින්න බෑ කියලා. ඒ මේ සිතුවිල්ල තරම් මෝහ මූලික සිතුවිල්ලක් අපි තුල ඇති වෙන්න වෙන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම සෑම පින්කමකදීම සෑම බුද්ධ වන්දනාවකදීම සෑම බෝධි පූජාවකදීම නිරතුරුවම මේ සප්ත බොජ්ජංගයන් තුලින් මේ සමාධිමත් හිත මතු කරලා ගන්න. තේරුණාද? දැන් ඔබ හිතන්න ඔබ උදේට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාව කරලා කරණීය මෙත සූත්‍රය සත්‍යායනය කරලා උදේට හවසට ඔබ මොකද කරන්නේ? හරීම සතුටුයි හරීම සනීපයි කියලා නැගිටලා ආස්වාදය තුල නැගිටලා යනවා. තේරුණාද? දැන් සිල් සමාදන් වෙලා උදේ ඉඳන් හවස වෙනකන් සිල් සමාදන් වෙලා සිල් පවාරණය කළාට පස්සේ අනේ අද නම් හරිම සැහැල්ලුවක් දැනෙනවා කියලා සතුටු සිටි යන්න. ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කිරීම තුළින් සකස් වෙන්නා වූ ඒ සතුට සිටින් අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ බණ අහුවාම කියලා ඒ සතුට දරාගෙන මොකක්ද මේ සැහැල්ලුව කියන්නේ? පස්සද්ධිය. ප්‍රීතිය පස්සද්ධිය. මේ ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද්ද මේ සත්‍තබුද්ධංගයන් අපි තුල වැඩෙන්නේ? තේන්න ඕනෑම බුද්ධ වන්දනාවක් කරද්දී ඕනෑම පින්කමක් කරද්දී ඕනෑම බුද්ධ පූජා බෝධි බෝධි පූජාවක් කරද්දී අපි තුල සකස් වෙන සැහැල්ලුව ප්‍රීතිය කියන්නේ සප්තබොජ්ජංගය තේන්න එතකොට ඔබ මේ පින්කම කරද්දී වැඩෙන සැහැල්ලුව ප්‍රීතිය කියන කාරණය සප්තබොජ්ජංගයක් වශයෙන් ඔබ හඳුනන්නේ නැහැ හඳුනන් නැති නිසාම ඔබ මොකද කරන්නේ බුද්ධ වන්දනාව කරලා සතුටු සිතින් නැකිටලා එක්ක නිින්දට යනවා එක්ක කෑම මේසට යනවා තේරෙනවද? ඒ කියන්නේ සප්තබොධ්‍යංගය තුලින් ඔබ අවසානයේ කාමච්ඡන්දය මතු කරගත්තා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න gedara බුද්ධ වන්දනාවක් කර ගනිද්දී ඒ බුද්ධ වන්දනාව තුළින් මේ සප්ත බොජ්ජංගයන් මතු කරගත තැනදී ප්‍රඥාව කියන කාරණය අවදි කරගන්න. තේරෙනවද? දැන් ඔබ තුළ බුද්ධ වන්දනාව කරද්දී ප්‍රීතිය, පස්සද්ධිය, සැහැල්ලුව සකස් වුණා කියන්නේ මොකද? ඔබ තුළ අනිවාර්යයෙන්ම වීරිය කියන කාරණේ සකස් වුණා. මේ හේතුඵල තමයි ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ හේතුන්ගේ ඵලයක්. ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ කුමක ඵලයක්ද? වීරයේ ඵලයක්. වීරය කියන්නේ කුමක ඵලයක්ද? ධම්මවිචේ බොජ්ජංගේ ඵලයක්. ධම්මවිචේ බොජ්ජංගේ කියන්නේ කුමක ඵලයක්ද? සති සම්බොජ්ජංගේ ඵලයක්. සතිය සකස් වුණ නිසායි ධර්ම විචේ බොජ්ජංගේ වැඩුණේ. තේරුණාද? තමා තුළ සතිය සිය සකස් වුණා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අදාළව. ඒට අදාළව ඔබ ධර්මානුධර්ම මාර්ගය තුල ගමන් ගත්තාම ධම්ම විජය බොජ්ජංගය වැඩුණා. ඒ වැඩෙනකොට ඔබ වීරයෙන් යුතුව බුද්ධ වන්දනාව, බුද්ධ පූජාව, පින්කම සිද්ධ කළා. අන්න එතකොට ඔබ තුල ප්‍රීතිය පසද්දිය. දැන් මේ ප්‍රීතිය පසද්දිය කියන තැනදී ඔබ තුල කාරණා පහක් වෙරිලා. නමුත් ඔබ දන්නේ නැහැ. ඔබ බුද්ධ වන්දනාවක් ගෙදර කරද්දී පින්කමක් කරද්දි දානයක් දෙද්දි සප්ත බොජ්ජංගයන්ට අදාළ කාරණා පහක් වැඩිනවා ඒත් ඔබ දන්නේ නැහැ මොකද ඒ කාරණා පහ සති සම්බොජ්ජංගය, ධම්ම විජය බොජ්ජංගය, වීර බොජ්ජංගය, ප්‍රීතිය, පස්සද්ධිය. මේ කාරණා පහ වැඩුණ තැන ඊළඟට මොකද සකස් වෙන්නේ? සමාධි සම්බොජ්ජංගය. ඊළඟට උපේක්ෂා ඒ නිසා ඔබ කරන සෑම පින්කමකදීම මේ සප්ත බොජ්ජංගයන්ම වැඩෙනවා. නමුත් ඔබ හඳුනන්නේ ඔබ අර සැහැල්ලුවට ප්‍රීතියේ ආස්වාදයට බැඳිලා නැකිටලා යනවා. ඒ සකස් වෙන සමාධිමත් හිත ඔබ ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. තේරෙනවද? ඒ නිසා පින්කමක් කරලා බුද්ධ වන්දනාවක් කරලා භාවනාවක් කරලා සිල් සමාදන් වෙලා ඒ සකස් වෙන ප්‍රීතිය සැහැල්ලුව තුල සකස් වෙන උපේක්ෂා සාගත හිතෙන් හැම වෙලාවම ඔබ මේ ධර්ම විජය සත් නිරේතුරුවම සප්ත බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? දැන් සති සම්බොජ්ජංගයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඊයේ ධම්මවිජය බොජ්ජංගය ඔබට සකස් වුණා නම් ඒක නිට්ටයද අනිත්‍යද? ඊයේ වීර්ය සම්බොජ්ජංගේ ඔබ තුළ සකස් වුණා නම් නිට්ටේද අනිත්‍යද? ඊයේ ප්‍රීති පස්සද්ධි සම්බොජ්ජංග සකස් වුණා නම් නිට්ටේද අනිත්‍යද? එහෙනම් නිරේතුරු අර සමාධිමත් හිත උපයෝගී කරගෙන සත්‍ය බොජ්ජංග විදර්ශනානුවණින් දකිද්දී ඔබ ආර්ය සද්ධාව ආර්ය සීලය ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් වෙනවා තේරෙනවද එහෙනම් බලන්න බුද්ධ වන්දනාවක් තුලදීත් ඔබට ප්‍රඥාව මතු කරගන්න පුළුවන් නමුත් බුද්ධ වන්දනාවක් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න පුළුවන්කම තියෙද්දී ඔබ මොකද කරන්නේ බුද්ධ වන්දනාව තුල සකස් වෙන සප්ත බොජ්ජංගයන්ගේ ප්‍රීතිය සැපේ ආස්වාදයට බැඳිලා ඒ ආස්වාදය තුලින් නැගිටලා යනවා තේරෙනවද ඒ නිසා නිරේතුරුව බුද්ධ වන්දනාවක් කරාට පස්සේ පින්කමක් කළාට පස්සේ සකස් වෙනේ සැහැල්ලුව ප්‍රීතිය උපේක්ෂාසාගත හිත හැම වෙලාම මොහොතක් දැස් දෙක පියාගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. තේරෙනවද? සතිය තුල ඉඳිමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකින්න. ධම්ම විජේ බොජ්ජංගය තුල ඉඳිමින් ධම්ම විජේ බොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න. වීරය තුල හිඳිමින් වීරයේ අනිත්‍යභාවය දකින්න. ප්‍රීතිය සතුට තුල හිඳිමින් ප්‍රීතියේ සතුටේ අනිත්‍යභාවය දකින්න. උපේක්ෂාව සමාධිය තුල ඉඳිමින් උපේක්ෂාවේ සමාධිය අනිත්‍යභාවය දකින්න. මේ දකින මොහොතේ ඔබ ආර්ය ප්‍රඥාව ආර්ය සීලය ආර්ය සමාධිය ජීවිතයට එකතු කරගත්ත වෙනවා. දැන් එහෙනම් මැරෙනකන් ඉන්න ඕනද සමාධිය ඉගෙන ගන්න? ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනද සමාධිය ප්‍රඥාව වඩන්න? මේ ජීවිතයේ ඔබට මේ මොහොතේ මේ පින්කම ඉවරලා යද්දී ඔබ තුල සකස් වෙන ප්‍රීතිය පස්සද්ධිය අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින මොහොතේ ආර්ය ප්‍රඥාව ඔබ තුල වැඩුණා. තේරෙනවද? මේ මොහොතේ සකස් වෙන ප්‍රීතිය සකස් වෙද්දී අනේ එදා මම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී ඒ සකස් වුණ ප්‍රීතියත් පස්සද්ධියත් උපේක්ෂාවත් සමාධියත් අනිත්‍ය වුණා මේ මොහොතේ මේ සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා ඇස් දෙක පියාගෙන මොහොතක් දකිද්දී ආර්ය ප්‍රඥාව ඔබේ ජීවිතයට එකතු වුණා. තේරුණාද? ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම සමාධිය කියන කාරණය වඩන්න භාවනාවකටම යොමු වෙනවා කියන කාරණය ඔබලාට කරන්න අපහසු නම් මේ කරන පින්කම් තුලින් වැඩෙන සත්බොජ්ජංග උපයෝගී කරගෙන ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් ඇති කරගන්න දක්ෂ වෙන්න. ඉන් මෙහා කෙනෙක් සමාධිමත් හිතක් සකස් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඊට ආනාපාන සති සූත්‍රයේ ඇසුරෙන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ මුල් කරගෙන ඇති කර ගන්නා වූ සමාධිමත් ස්වභාවයක් තමයි දේශනා කරන්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුම කය ඍජුව පවතින ආකාරයෙන් වාඩි වෙලා මේ ආස්වාසේ ස්වභාවික ස්වභාවයට හිත යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මුලින්ම ඔබ යම් ඉරියව්වකින් වාඩි වුණාට පස්සේ කය ඍජුව තියාගෙන ඔබ ආස්වාසයට හිත යොමු කළොත් අනිවාර්යෙන් මේ ආස්වාසයේ ස්වභාවයේ දිගභාවයක් තමයි ගන්නෙ. එතකොට ඔබේ ආස්වාසයේ ස්වභාවය දිගබව දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියනවා. ක්‍රමානුකූලව මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය කෙටි වෙනකොට ඒ කෙටිභාවය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියනවා. ක්‍රමානුකූලව ආස්වාස ප්‍රාස්වාසයේ කෙටිභාවයත් සං නැති වෙලා සංහිඳුණු හිතක් ඇති වෙනකොට නිරතුරු ඒ සංහිඳුණු ආස්වාදයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් ඔබේ මුලින්ම ආස්වාසේ දිගභාවයේ දැක්කා. දිගභාවයේ ක්‍රමානුකූලව සියුම් වෙලා ආස්වාදයේ කෙටිභාවයේ සකස් වුණා. දැන් කෙටිභාවයත් ක්‍රමානුකූලව සියුම් වෙලා දැන් ඔබට නාසයෙන් ආස්වාස පාස්වාසයක් දැනෙන්නේ. නමුත් සියුම් ආස්වාස පාස්වාස කයක් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් ඔබට දකින්න සංහිඳුණා වූ හිතක්. ඒ සංහිඳුනා වූ ආස්වාස ප්‍රාස්වාස කය දකිමින් ජීවත් වෙන්න කියනවා මේ නිරේතුරුවම ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවික භාවයේ දකිමින් නිරේතුරුව මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරගෙන ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම ආනාපාන සතිය තුල ජීවත් වෙද්දී අන්න පිංගතුල්ලාට සමාධිමත් සිතක් සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව තුළින් බුදුගුණ භාවනාව තුළින් මේ සෑම දෙයක් තුළින්ම පිංගතුල්ලාට අදාළ නිමිත්ත ශක්තිමත් කරගත්තොත් ඒ නිමිත්ත ශක්තිමත් කර ගැනීමේ ප්‍රමාණයට ඔබේ හිත සමාධිමත් භාවයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? යම් කෙනෙක් කියනවා නම් මම භාවනා කරද්දී මගේ හිත විසිරෙනවා කියලා. මොකද ඒක ස්වභාවිකයි හිත විසිරෙනවා. මොකද සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් අපි ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී අපිට බුද්ධෝත්පාද කාලවලට වඩා අබුද්ධෝත්පාද කාල තමයි මුණ ගැහිලා තියෙන්නේ. දැන් බලන්න අපි මේ බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා තිනවා මේ බුද්ධෝත්පාද කාලයේ අවුරුදු 2600යි. තව ඕනනම් 3000ක් යනකම් යාවි. නමුත් මේ අවුරුදු 3000 කියන කෙටි බුද්ධෝත්පාද කාලයේ ලැබුවේ අවුරුදු ලක්ෂ 25කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් පස්සේ අවුරුදු ලක්ෂ 20කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පවු කරලා තමයි මේ අවුරුදු 2600 බුද්ධෝත්පාද කාලයක් ආවේ. මේ අවුරුදු 2600 තව අවුරුදු 3000 වෙනකන් හරි තියලා මේක අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් අවුරුදු ලක්ෂ 25කට එහා තමයි බුද්ධෝත්පාද කාලයක් එන්නේ. ඒතර බලන්න බුද්ධෝත්පාද කාලෙකයි අබුද්ධෝත්පාද කාලෙකයි පරතරය කොච්චර විශාලද කියලා. බුද්ධෝත්පාද කාලයක් අවුරුදු 3000ක් වෙද්දී අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ 25කට වැඩි වෙනවා. එනම් ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් පසු කරගෙන ආපු ගමනේදී අපි පංච නීවරණයන්මයි වඩලා තියෙන්නේ. තේරෙනවද? මොකද අබුද්ධෝත්පාද කාලවල සත්බොජ්ජංග වැඩිමක් දුර්ලභයි. මේසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල පංච නීවරණ වඩලා වඩලා වඩලා වඩලා ඒ සාංශාරික පුරුද්දට අපේ හිත විසිරෙනවා. ඒක ධර්මතාවයක්. ඒ නිසා සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ ලෝක ස්වභාවය දකින්න. ඇයි අපේ හිත විසිරෙන්නේ කියලා. අපේ හිත විසිරෙන දරුවා කෑ ගහන නිසාවත් අල්ලපු ගෙදර රේඩියෝ එක හෙන නිසාවත් නෙමෙයි. සංසාරයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයල් වල අපේ හිත විසිරෙන ස්වභාවයෙන් යුක්ත වූ නිසාමයි. ඒ නිසා නිරේතුරුව භාවනා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ කටුක ස්වභාවය නුවණින් දැකලා විසිරෙන සිත ශක්තිමත් භාවයට පත් කරගන්න. දෙවෙනි කාරණේ හිත විසිරෙනවා නම් නිමිත්ත ශක්තිමත් කරගන්න. නිමිත්ත කියන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාණය නම් නිරේතුරුව නිමිත්ත කරේ හිත ශක්තිමත්ව පිහිටන්න. මෛත්‍රිය නම් මෛත්‍රිය කරේ හිත ශක්තිමත්ව පිහිටන්න. මරණානුස්සතිය නම් මරණානුස්සතිය කරේ හිත ශක්තිමත්ව පිහිටන්න. එතකොට මේ නිමිත්ත කෙරේ හිත ශක්තිමත්ව පිහිටපු තැන හි දුවන හිත ඔබට වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමත් කරලා හිත දුවනවා නම් ඒ දුවන හිතට ඔබ ගැටෙන්න යන්න එපා. තේරෙනවද? ඒ දුවන හිත අනිත්‍ය පංච උපාදානස්කන්ධයක් කියලා දකින මොහොතේ දුවන හිත තුලින් ඔබ ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් වෙනවා. තේරෙනවද? කොයි වෙලාවකවත් සමාධිමත් හිත සමාධියෙන් දුර්වලයි කියන තැනදී ගැටෙන්න යන්න එපා. ගැටුණොත් අකුසලයක්. පංච නීවරණය. ඒ නිසා දුවන හිත සකස් වෙද්දී හිත විසිරෙද්දී විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී විසිරුණු හිත තුලින් ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. තේරුණාද? කොයිම වෙලාවකවත් අනේ මගේ හිත විසිරෙනවා අනේ මට භාවනා කරන්න බෑ මේ සෑම දෙයක්ම පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මායя. ওই හිත ඔබට අයිති නැහැ. ඔබට අයිති නැහැ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ මායя සකස් වෙද්දිම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඊට වඩා විදර්ශනාවක් මේ ලෝකේ නැහැ. ඒ නිසා විසිරෙන හිතට බය වෙන්න එපා. ඔබ විසිරෙන හිතට බය වෙනවා කියන ඔබ මායයට බය වුණා කියන කාරණයයි. එසා විසිරෙන හිත නිරේතුරුවම විදර්ශනාවෙන් දකින්න. අතීතයේ ඔබට භාවනාව දුර්වල වුණා හිත විසිරුණා භාවනාවක් වැඩෙන්න ඔය කිසිම හිතක් නිත්‍ය වශයෙන් දන්න එපා. මතක් වෙනකොට මේ හිත අනිත්‍යයි කියලා දකින්න විසිරුණ හිතෙන් ප්‍රඥාව ලබාගත් දක්ෂයෙක් බවට ඔබ පත් වෙනවා. හරිද ඇද්ද ඒක? හොඳයි. දැන් හරිද පුතේ ප්‍රශ්න ඉවරයි? හොඳයි. දැන් පොඩ්ඩක් අවසන් කියන්න මාත් කතා කරන්න. ඔව් අපේ ආමුදුරනේ බොහොම පිං. මම හිතන්නේ පින්වත් ඔබ මම ජීව ආයු කාලය තුල ගත කරපු අර්ථාන්විත හොඳම පැය 3යි මිනිත්තු 45ක කාලය තමයි මම හිතන්නේ අද දවසේ ගෙවා දැමු මේ කාල සීමාව. ගමිට ගමට ගිහිල්ලා මිනිසුන්ගේ ධර්ම ඥානය ඊ타මත්ම ඉහළින් ලබන්නට ඔබ වහන්සේ ගන්නා වූ දිරිය, විරිය, වෙහෙස මානසිය අපි තාමත් නමස්කාර පූර්වක මේ අවස්ථාවේ සිහිපත් කරනවා. නිරන්තරයෙන් ඔබ වහන්සේට ධර්ම දේශනා පවත්වමින් ධර්ම ග්‍රන්ථ රචනා කරමින් ධර්ම සාකච්ඡා පවත්වමින් මේ සසර දනව්වේ අසරණව ඉන්න අහිංසක අපි ඒ මුදවා ගන්නට ගන්නා වූ වෙහස මහන්සිය ඒ දිනකවත් වෙහස මහන්සියක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. එවන් වූ කටයුතු ඔබ වහන්සේගේ පැවිදි දිවිය තුල නිරන්තරයෙන් සිදු කරන්නට නිරෝගී චිරජීවනයේ ශක්තිය, ධෛර්යය, වාසනාව මේ අහිංසක පින්වත් අපි ප්‍රාර්ථනා කරනවා නායක හමුදුරම. එහෙමනම් මේ වහිනු කටයුත්තක් අපේ ප්‍රදේශයේ සූදානම් කරපු අපේ වෙද මහත්මයා පොන්චි මාමා ප්‍රමුඛ ඒ දායකත්වය ලබා දුන් සියලුම පින්වත් සැමට මෙය මෙහි වපු මම ඇතුළු ඔබ සෑම සියලු දෙනාම ඊ타ත්ම ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමමින් අපි පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. හොඳයි. සාදු කියන්නකෝ. මං කිව්වාට පස්සේ කියන්නේ මං කිව්වාට පස්සේ මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ මේ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මාමින්න සියලුම සතිවයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මාමින්න දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මාමින්න දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා නාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරුවේ සිතේ දුක් දුරුවේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරුදී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරුදී සිතේ දුක් දුරුදී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා බටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා ධක්ම යෝද කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන් හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හින් විජ්ජාචරණ නම්බන සේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්තේයින් ලෝකවිදූ නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූ හේයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සා නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් භගවානම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ත පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං මහා සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක මාත් සමග කියන්න මාත් සමග කියන්න අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස कायासा सम्भवन्ति एवमेतस्य केवलस्य दुःखकन्दस्य समुदयोति अविद्यायत्तेव अशेषविरागनिरोधा सङ्कारनिरोधो සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ সলায়তনে নিরোধা পাশে নিরোধ পাশে নিরোদা বেদনা নিরোধ বেদনা নিরোধা তন্হা নিরোধ তন্হা নিরোধা उपादान उपादान निरोध निरोध निरोध भाव भाव जाति निरोध जाति निरोध जरा जातिनिरोधा जरामरणं शोकपरिदेव දුක්ඛ දෝමනස් කායසා නිරුද්ධන්ති ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝති අනේක ජාති සංසාරං සන්දාරිස්සං අනිප්පිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසී පුනගේ හන්නකාසී සබ්බාතේ සුඛා බග්ගා ගහකෝටං විසංචිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සාදු කියන්න පින්තුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ඒ අපේ වෙද මහත්මයා ඇතුළු අපේ ඒ අනිත් මහත්තයාගේ නම මොකද ඈ ඔබේ විමහත්තයා අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කරලා මේ ගමේ හැමෝම මේ අවට ගම්වල හැමෝම සහසම්බන්ධ කරගෙන